කල්යාණ මිත්‍රයින්ගේ පිහිට Tamanට ලැබෙන අන්දමෙන් Tamanගේ පැවැත්ම ආකල්පය සකස් කර ගන්න ඕන. පිහිට හැටියට මෙතන අපි අදහස් කරන්නේ Tamanගේ අඩුපාඩුකම් වැරදි හරිගස්සා ගැනීමට උදව් වීමයි. සාමාන්‍යයෙන් Tamanගේ වැරදි Tamanටම පෙනෙන්නේ නැහැ. ඒවා පෙනෙන්නේ අසුරු කරන නුවණැති කල්යාණ මිත්‍ර අයටයි. අන්න ඒක නිසා බුදු පියාණන් වහන්සේ යම් කිසි කෙනෙක් නුවණැත්තෙක් ඒ වැරදි පෙන්වලා දෙනවා නම් ඒක හරියට නිධානයක් වෙන්වා දී මහා සාමාන කරලා උපමාවක් දක්වලා තිබෙනවා. මේ අපි මාතෘකා හැටියට යොදාගත්තු ගාථාවේ කියවෙන්නේ එකයි. මේ ගාථාව බුදු පියාණන් වහන්සේ දේශනා කර වදාළේ සරියුත් ස්වාමීන් වහන්සේගේ ගෝල නමක් වුණු රාධ කියලා භික්ෂුන් වහන්සේ කෙනෙක් සඳහා ඒ අනුමුණු කරගෙනයි. මේ රාධ ස්වාමින් වහන්සේ ගිහි කාලේ සවැත් නුවර ඊටාම දුගී බ්‍රාහ්මණයෙක් ජීවත් වෙන මාර්ගයක් නැති නිසා ජේතවනාරාමයට ඇවිල්ලා සංඝයා වහන්සේලාට අප උපස්ථාන කරමින් අතුපතු ගාමිනී ලිපෙලි කරමින් ඒ ලැබෙන දේකින් ජීවිකාව සලසා ගනිමින් සිටියා. කලක් යනකොට මේ මිනිසයාට පැවිදි වීමේ ලොකු ආසාවක් ඇති වුණා. නමුත් සංඝයා වහන්සේලා උනන්දු වුණේ නෑ පැවිදි කරන්න. සමහර විට ඒ ජීවිකාව සඳහා පැවිද්ද ඉල්ලුවයි කියලා හියඟීමෙන් වෙන්නත් ඇති. කොහේ හැටි නමුත් මේ මිනිස්යාට ඒ අවංකවම තිබුණු ඒ ආසාව නිසා ශරීරය බැහැරිලා ගියා. තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට නොවන නිසා. එක දවසක් බුදු පියාණන් වහන්සේ අලුයම් කාලෙහි සිරිත් පරිදි මහා කරුණා සමාපත්තියෙන් ලෝකය බලා වදාරනකොට මේ ජේතවනාරාමේ හිටි මිනිසයා ඒ ඥාන දැලට වැටුණා. බුදු පියාණන් වහන්සේ මේ මොකද කියලා විමසලා බලනකොට පෙනුණා මේ මිනිසයාට රහත් වෙන්න හේතු සම්පත්තිය තිබුණ බව. ඉතින් එදා හවස් වරුවේ බුදු පියාණන් වහන්සේ සාමාන්‍ය සිරිතක් වශයෙන් ඔය විහාර චාරිකා වශයෙන් සංඝයා වහන්සේලා කොහොමද වැඩ කටයුතු හොඳට කරගෙන ඉන්නවද කියලා බලන්න විටින් විට බුදු පියාණන් වහන්සේම චාරිකාවේ දෙනවා. ඒ විදිහට ජේතවනාරාමේ වටරවුමේ වැඩම කරන අතරේ මේ බ්‍රාහ්මණය ළඟට ඇවිල්ලා ඇහුවා බ්‍රාහ්මණයා මොකද මේ මෙහි කරන්නේ කියලා. ස්වාමිනී මම සංඝයා වහන්සේලාට අප උපස්ථාන කරමින් ජීවිකාව ගෙනියනවා කිව්වා. මොකද සංඝයා වහන්සේලා සංග්‍රහයක් එහෙමත් කරනවද ඉතින් ඒ උපස්ථාන ආදියට? එහෙමයි ස්වාමීනි ආහාර පාන ලැබෙනවා හැබැයි ඒ ඇත්තෝ මාව පැවිදි කරන්නේ නැහැ කිව්වා. ඔන්න එතකොට බුදු පියාණන් වහන්සේ සංඝයා වහන්සේලා රැස් කළා. මේ රාද කියන මිනිසයා මුල් කරගෙන සාකච්ඡාව ඉදිරිපත් කළා අහනවා මේ පිරිසේ ඉන්නවද සංඝයා වහන්සේලා අතර මේ බ්‍රාහ්මණයාගෙන් යම්කිසි විශේෂ උපකාරයක් ලැබූ බවක් සිහිපත් වෙන කවුරුවත් ඉන්නවද කියලා. සරියුත් ස්වාමීන් වහන්සේ කවරටම කියනවා ස්වාමිනී මට මතකයි මේ බ්‍රාහ්මණයා මම පිණ්ඩපාතේ වඩින අවස්ථාවේදී Tamanට ගෙන ආපු බත් හැන්දක් මගේ පාත්‍රයට බෙදන්න සැලැස්සුවා කියලා. ඒකට බුදු පියාණන් මහන්සිය ආනවා සාරිපුත්ත ඒ මදිද කෙනෙකුට සසර දුකින් මිදෙන්න උදව් කරන්න කියලා. හොඳයි ස්වාමීන් එහෙනම් මම පැවිදි කරන්නම් කියලා සරියුත් ස්වාමීන් වහන්සේ මේ මිනිස්යාව පැවිදි කළා. පැවිදි කළාට මොකද සංඝයා වහන්සේලාගෙන් විශේෂ සැලකිලි ලැබුණේ නැහැ. හිතා ගන්න පුළුවන් මොකද කියලා. ආසන කෙලවර ඉඳ ගන්නවා. හරියට ආහාර පානවත් ලැබෙන්නේ නැහැ. ටිකක් කොන් වීමක් වගේ වෙන්න ඇති. සරියුත් ස්වාමීන් වහන්සේට මේක පෙනිලා මේ අලුත් රාජහාමුදුරන්ට විශේෂ අවධානය යොමු කරන අදහසින් කාරුණික අදහසින් වෙන්න ඕන. රාජ ස්වාමීන් එක්ක චාරිකාවේ වැඩම කළා. ඒ වැඩම කරන අතරේ වැරදි පෙන්වා දෙමින් අවවාද අනුශාසනා කළා. මේ රාජ භික්ෂුවත් ඊ타මත්ම කීකරුව සුවචව කිසි අවස්ථාවක කෝපයක් දක්වන්නේ නැතුව තමන්ගේ වැරදි හරි ගස්ස ගනිමින් ඒ කටයුතු කළ බණ භාවනා කළා. ඊටාම ඉක්මනින්ම රහත් වුණා. ඔන්න ඊළඟට සරියුත් ස්වාමීන් වහන්සේ මේ රාධාමුදුරුවොත් එක්ක බුදු පියාණන් වහන්සේ දකින්න වැඩම කළා. බුදු පියාණන් වහන්සේ අහනවා කොහොමද සාරිපුත්ත ගෝලයා කීකරුද? අපොයි ස්වාමීන් වහන්සේ හරිම කීකරුයි. කිසිම දවසක වැරද්දක් පෙන්වලා දුන්නාම තරහක් ගත්තේ නෑ. එතකොට බුදු පියාණන් වහන්සේ අහනවා සාරිපුත්ත මේ වගේ ගෝලය ලැබෙනවා නම් හුඟක් ලබා ගන්න කැමතිද? අපෝ යෝන තරම් මම හුඟක් කැමතියි මේ විදිහේ ගෝලෙයින්ට කියලා. ඔන්න ඒක ඒ විදිහට බුදු පියාණන් වහන්සේ ප්‍රශංසා කළා. ඒ වගේම සංඝයා වහන්සේලා අතරත් කතාවක් ඇති වුණා. සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ඊ타මත්ම කෘතවේදී කෙනෙක්. Tamanට බත් හැන්දක් පිදූ පමණින් මේ මිනිස්යාව පැවිදි කළායි. ඒ වගේම සාරිපුත්තු ස්වාමීන් වහන්සේත් නිතරම අවවාද බලාපොරොත්තු වෙන කෙනෙක්. අවවාද ලබා ගන්න පුළුවන් ගෝලයෙක්ම ලැබුණා කියලා ඒ විදිහට කතා කළා. මේක අහලා බුදු පියාණන් වහන්සේ සරියුත් ස්වාමීන් වහන්සේගේ කෘතඥතා ගුණය ගැනත් වර්ණනා කරලා ඊළඟට කියනවා මහණෙනි භික්ෂුවක් විසින් මෙන්න මේ රාධ වගේ සුවච වෙන්න ඕන. යම් කිසි කෙනෙක් තමන්ගේ දෝෂ දක්වනවා නම් හිතා ගන්න ඕන තමන්ට නිධාන පෙන්නනවා කියලා. ඒ අදහස දක්වමින් තමයි මෙන්න මේ ගාථා ප්‍රකාශ කළේ නිධීනංව පවත්තාරං යං පස්සේ වජ්‍ය දස්සිනං නිග්ගහ්‍ය වාදින් මේධාවින් තාදිසං පණ්ඩිතං භජේ. තාදිසං භජමානස්ස සෙයෝ හෝති නපාපියෝ. නිධාන හැඟවුණු තැන් පෙන්වා දෙන කෙනෙක් වාගේ යම්කිසි කෙනෙක් යම්කිසි නුවණැත්තෙක් තමන්ගේ වැරදි දක්වන්නේද එහෙම වැරදි දක්වන නුවණැත්තෙක් තමන්ට දකින්න ලැබෙන්නේද අන්නේ පඬිත පුද්ගලයාව නිග්‍රහ කොට තමන්ට කරුණු කියන්නා වූ ඒ පඬිත පුද්ගලයාව අසුරු කළ යුතුය. ඉබඳු කෙනෙක් අසුරු කිරීම යහපතක්ම මිස අවඩක් නොවේ කියන අදහසයි මේ ගාථාවේ කියන්නේ. එතකොට මෙන්න මෙතන අපි විශේෂයෙන් සලකන්න ඕන මේ බුදු පියාණන් වහන්සේ දීපු උපමාවේ වටිනාකම හැම අවස්ථාවකම බුදු පියාණන් වහන්සේ යම් උපමාවක් දෙනවා නම් ඒක බොහොම ගැඹුරු අර්ථයක් ඇති එකක්. දැන් සාමාන්‍යයෙන් ලෝකයා තමන්ගේ වැරදි පෙන්눔 කරනවට දෝෂ දර්ශනයට විවේචනයට කවුරුවත් කැමති නැහැ. එතකොට ඒ ආකල්පයේ බුදු පියාණන් වහන්සේ දන්න නිසා තමයි මේ සුවච භික්ෂුව ආශ්‍රය කරගෙන ආදර්ශය කරගෙන මෙතන ලෝකයා හමුවේ තැබුවේ අමුතුම සංකල්පයක්. මේකට මේ නිධානයක් කියලා කියන්නේ මොකද? දැන් නිධාන ඒ කාලේ රන්කාසි ආදිය කලවල් වල තැන්පත් කළා, භාජන වල තැන්පත් කළා, කැලේ එහෙම නැත්නම් ගංගා ආයිනේ නිධාන කළා. ඉතින් ඒ යම්කිසි කෙනෙක් ගිහිල්ලා අර පස්සයට තිබෙන නිධාන පෙන්වන්න වගේ නුවණැත්තෙක් තමන්ගේ දොස් යට තිබෙන නිධාන පෙන්වනවා නම් මොනවද නිධාන? දොස් වලින් වැහිලා තිබෙන්නේ තමන්ගේ දක්ෂතා, හැකියාවන්. අන්නේ දක්ෂතා පෙන්වා දීම තමයි මෙතන මේ නිධානය කියලා කියන්නේ. නිධාන පෙන්වා දෙනවා කියලා කියන්නේ. අර පස් ටික ඉවත් කළා අස්පස් කරලා ගත්තාම නිධාන මතුවෙන්න වගේ තමන්ගේ දොස් ටික අවුස්සලා ඉවත් කරලා ගත්තාම ඔන්න ඒක තුලින් මතුවෙනවා තමන්ගේ කුසලතා, දක්ෂතා, හැකියාවන්. ඕකයි එතකොට මූලික වශයෙන් ගාථාවේ කියවෙන උපමාවේ වටිනාකම. එතකොට ඒ වගේම දැන් අපි මේක ගැන තවත් විස්තර සහිතව කියනවා නම් ඇත්ත වශයෙන්ම මේ කථාන්තරේ පවා යම් යම් ආදර්ශ තිබෙනවා. අපි බුදු පියාණන් වහන්සේගේ චරිතයෙන්ම අපි ගත්තොත් කවුරුත් දන්නවා මහා කාරුණික බුදු පියාණන් වහන්සේගේ දිනපතා චර්යාවේ ප්‍රධාන තැනක් තමයි අලුයම් කාලයේ මහා කරුණා සමාපත්තියෙන් බුදු කෙනෙකුට පමණක් විශේෂ වූ ඒ අසාධාරණ ඥානයක් හැටියට සැලකෙන මහා පුදුම ඥානයකින් ලෝකේ Tamange පිහිට ලබන්නේ ඊටාම සුදුසු පුද්ගලයා සොයනවා. ඈත වෙන්න පුළුවන් ළඟ වෙන්න පුළුවන්. දැන් මේ අවස්ථාවේ මේ ළඟම ජේතවනාරාමේ මෙහිටි අසරණ පුද්ගලයා පෙනී ගියා. ඉතින් මෙන්න මේ ඥාන ජාලය මහා බුදුමයි බුදු පියාණන් වහන්සේගේ සමානාත්මතාව පෙන්눔 කරන දෙයක්. අනිකුත් ඔක්කොම වැඩ තියලා මේ මිනිස්යා වෙනුවෙන් එතනට වැඩම කරලා ඒ මනුෂ්‍යයාට පිහිට වෙන මාර්ගයක් පෙන්වා දුන්නා. ඒ වගේම ලෝකයාට අර කෘතඥතාවයේ අගය පෙන්වන්නයි හැම සංඝයා වහන්සේලාටම මේ මනුෂ්‍යයා උපස්ථාන කරනවා ඇති. නමුත් මෙතන විශේෂ අධික පිහිටක් වෙන කෙනෙක් ගැන ඇහුවේ විශේෂ සැලකිල්ලක් යොමු කරන්න ඕන නිසායි. සරියුත් ස්වාමීන් වහන්සේගේ විශේෂ ගුණාංගයක් තමයි මේ කෘතඥතාව. තමන්ට ධර්මයේ දුන්න අස්සජි ස්වාමින් වහන්සේ පිළිබඳව පිරිනිවන් පාන තාක් මහා ගෞරවයක් දැක්වුවා. ඒ වගේම නොයෙකුත් අවස්ථාවල සරියුත් ස්වාමීන් වහන්සේගේ කෘතඥතා ගුණය පෙන්වුම් කරනවා. දැන් මෙතනත් අර බත් හැන්දක් පිදුව බොහොම සුළු දෙයක් වගේ පෙනින්නේ. නමුත් ඒක මුල් කරගෙන තමයි අර මිනිස්යාට උපකාර වුනේ. ඉතින් සරියුත් ස්වාමීන් වහන්සේගේ කෘතඥතා ගුණයත් ඔප නැගෙනවා. ඊළඟට ප්‍රධාන වශයෙන්ම මෙතන මේ කියවන රාජ ස්වාමින් වහන්සේ අර සාමාන්‍ය පොදු දුර්වලතාවයක් හැටියට කියවෙන දොස් දැක්වීමේදී කිපීම කියන එක ඒක නැතිව ඊටාත්ම ඕනෑකමින් තමන්ගේ වැරදි පෙන්ලා දෙනකොට අර කිව්වාගේ නිධානයක් හැටියට සලකලා වගේ කීකරුව ඒවා පිළිගත්තු නිසා තමයි අරහත්ත්වයටපත් වෙන්න පුළුවන් උනේ. මේ එක එකක් පාසා අපිට හිතලා ආදර්ශ ගන්න දේවල් තිබෙනවා. නමුත් මෙතන මේ ගාථාවේ එක වචනයක් කියවෙනවා. සමහර විට ටිකක් හිතට නාලන එකක් වෙන්න පුළුවන්. නිග්ගයිහ වාදින් මේ ධාවි. නිග්‍රහ කරනවා කියලා. මේ නිග්‍රහ කරනවා කියන එකට සාමාන්‍ය කෙනෙක් කැමති නෑ. නමුත් මේ නිග්‍රහ කිරීමත් අවශ්‍ය වෙනවා සමහර අවස්ථාවල් වල. යම්කිසි වරදක බරපතලකම පෙන්눔 කරන්න ඒක හිතේ හිටින හැටියට කෙනෙකුට පෙන්වලා දෙන්න නිග්‍රහ කිරීමත් අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම ගුරුවරයෙකුට පැවරිලා තිබෙන කාර්යයක් තමයි ඒක. ගෝලයාට ඒ වැරද්දට ගැළපෙන ආකාරයට වැරද්දට නොගැළපෙන තරම් ගැඹුරු බරපතල විදියට නෙවෙයි. සුදුසු අන්දමින් මතක හිටින ආකාරයට යම්කිසි දඬුවමකුත් දෙන්න සිද්ධ වෙනවා. සමාහිත වචනෙන්, එහෙම නැත්නම් තවත් ක්‍රියාමාර්ගවලින් ඉතින් ඒක ගැනත් අපි නුවණින් කල්පනා කරන්න ඕන. මේ කියන ගාථාව තුල තිබෙන කාරණා අපිට එදිනදා ජීවිතයේ පෞද්ගලික ජීවිතයේ, ගෙදර දොරවල් වල, ආයතන වල, පාසල් වල හැම එකකදීම අපට උපකාර වෙනවා මේවා තුලින් ගන්න මූල ධර්ම. අපි පළමුවෙන්ම ලෝකයේ හිටි ශ්‍රේෂ්ඨතම ගුරුවරයා ගැන හිතලා බලමු. බුදු පියාණන් වහන්සේගේ චරිතයෙන්මයි මේ කියාපු නිග්‍රහවාදී කියන වචනය තේරුම් ගන්න පුළුවන් වන්නේ. බුදු පියාණන් වහන්සේගේ ಗುಣ කියවෙන තැන ಗುಣ දෙකක් කියවෙනවා. අනුත්තරෝ පුරුෂ ධම්මසාරති ඊළඟට සත්‍තා දේව මනුස්සාන. ওই ಗುಣ දෙක තුලින් පෙන්눔 කරනවා බුදු පියාණන් වහන්සේට අර ශාස්ත්‍රවරියකු හැටියට පැවරලා තිබෙන වගකීම. අනුත්තරෝ පුරුෂ ධම්මසාරති කියලා කියන්නේ দমনය කළ හැකි මිනිස්සෙයින් দমনය කිරීමෙහිලා රතාචාර්යවරයෙක් වගේ කියලා. රියදුරෙක් අපි දන්නවා රියදුරෙක් ඒ කාලේ දැන් මේ කාලේ රියදුරු වගේ නෙවෙයි. ඒ කාලේ අශ්ව රථාදිය යනකොට ඒ අශ්වයා හික්මවන්න ඕන. සමහර විට කසෙත් පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. අන්න ඒ වගේ බුදු පියාණන් වහන්සේටත් අවස්ථානුකූලව නිග්‍රහ වචන පාවිච්චි කරන්න සිද්ධ වුණා. දෙවි මිනිසුන්ගේ ශාස්ත්‍රවරයා හැටියට. ඉතින් බුදු පියාණන් වහන්සේගේ ඒ චරිතාංගය ඇතම් කෙනෙකුට ගැටලුවක් වුණා. හොඳ නිදර්ශනයක් තිබෙනවා ධර්මයේ එක අවස්ථාවක බුදු පියාණන් වහන්සේගෙන් පලි ගන්න එහෙම නැත්නම් බුදු පියාණන් වහන්සේගේ කීර්තිය පැතිරෙනවා දැකලා ඊර්ෂාව ඇති කරගත්තු නිගණ්ඨයෝ හිටියා. අනිකුත් තීර්ථක අනිකුත් ආගමිකයන් හැමතිස්සෙම බැලුව බුදු පියාණන් වහන්සේට නිග්‍රහ කරන්න. එක අවස්ථාවක මේ නිගණ්ඨනාත පුත්ත කියන ඒ නිගණ්ඨ ශාස්ත්‍රවරයා ළඟට අභයරාජ කුමාරයා පැමිණියාම නිගණ්ඨනාත පුත්ත කියනවා ශ්‍රමණ ගෞතමීන්ගේ බොහොම කීර්තිය පැතිරෙනමයි රාජකුමාරය ඔබටත් යම්කිසි වාදයක් කළොත් වාදයක් ඉදිරිපත් කළොත් තර්කයක් ඉදිරිපත් කළොත් ශ්‍රමණ ගෞතමයන්ට උත්තර දෙන්න බැරි ඔන්න ඔබටත් කීර්තිය පැතිරෙනවා කියලා. මොකද්ද මම ඉදිරිපත් කළ යුතු තර්කය කියලා කිව්වහම කියනවා මෙන්න මේක ඔබතෝ කොටික ප්‍රශ්නය ඉදිරිපත් කරන්න ශ්‍රමණ ගෞතමීන්ට. මොකද්ද? ඉස්සෙල්ලාම අහන්න ශ්‍රමණ ගෞතමීන් වහන්සේ අප්‍රිය අමනාප වචන කියනවාද කියලා. අමනාප වචන පාවිච්චි කරනවා කියලා කිව්වොත් එතකොට මෙන්න මේකයි නිගමනය කියන්න වෙන්නේ. ආ එහෙමනම් බුදුරජාණන් වහන්සේගෙත් සාමාන්‍ය පෘථග්ජනයාගේත් අතර ඇති වෙනස මොකක්ද? පෘථග්ජනයාත් අප්‍රියමනාපවචන කියනවා. කියලා ඒක එකක්. ඔන්න යම් කිසි විදියකින් කිව්වොත් පාවිච්චි කරන්නේ නැහැ කියලා කිව්වොත් එතකොට අහන්න ඕන එහෙනම් මොකද අර දේවදත්ත ස්ථවිරයන්ට කල්පයක්ම නිරේ පැසෙන විදියේ කෙනෙක් කියලා ඒ විදිහට නිග්‍රහ කළේ එයින් දේවදත්ත කිපුණා අන්න ඒ විදිහට එතනත් ගැලපෙන්නේ නැති එකක් නේද මේ කියන්නේ කියන පිළිතුරු දෙකටම මෙන්න මේ විදිහේ තර්කයක් ඉදිරිපත් කරන්න. එතකොට ශ්‍රමණ ගෞතමින්ට කට උත්තර නැති වෙනවා. ඒක හරියට උපමාවක් දෙනු නිගණ්ඨනාත පුත් හරියට උගුරේ යකඩ කොක්ක කිර වුණා වගේ ශ්‍රමණ ගෞතමයට කර කියා ගන්න දෙයක් නැති වෙනවා. අන්න ඒක නිසා මේ තර්කය ඉදිරිපත් කරන්න කියලා. අභිරාජ කුමාරයාත් ඉතින් ගියා බුදු පියාණන් වහන්සේ දකින්න මේ තර්කය කරන්න තර්කය ඉදිරිපත් කරන්න ගිහිල්ලා වටපිට බලනකොට ටිකක් හවස් වෙලා හිතාගත්තා මම මාලිගාවටම ආරාධනා කළා බුදු පියාණන් වහන්සේගෙන් ඒ අවස්ථාවේදී මේක අහන්න ඕන කියලා ඊළඟ දවසට බුදු පියාණන් වහන්සේටත් සංඝයා වහන්සේලා තව තුන් නමකටත් ආරාධනා කළා තමන්ගේ නිවසේට මාලිගාවට බුදු පියාණන් වහන්සේ දා ඒ දානෙට වැඩියට පස්සේ වනදල ඉවරුණාට පස්සේ අභිරාජ කුමාරයා අහනවා බුදු පියාණන් වහන්සේගෙන් භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ අප්‍රිය අමනාප වචන පාවිච්චි කරනවාද කියලා. එතකොට බුදු පියාණන් වහන්සේ කිව්වා රාජකුමාරය මේකට ඒකාන්ත වශයෙන් මම පිළිතුරක් දෙන්නේ නැහැ. මේක විවරණය කරලා දෙන ඉදිය යුතු පිළිතුරක්. ඔන්න එතකොට අභිරාජ කුමාරයා දැනගත්ත අර අර තර්කයට හරියන්නේ නැතින. ඔන්න එහෙනම් නිගණ්ඨයින්ට වැරදුන තමයි කියලා කියුණා අභයරාජ කුමාරට. මොකද එහෙම කියන්නේ කියලා බුදු පියාණන් වහන්සේ ඇහුවාම කිව්වා මුළු කතන්තරේම මට මෙන්න මෙහෙම උගන්වලායි ආවේ. ඒකයි මම මෙහෙ ඇහුවේ කියලා. ඔන්න එතකොට ඒ අවස්ථාවේ මේ අභයරාජ කුමාරයාගේ උගුලේ හිටියා තමන්ගේ දරුවා. කුඩා දරුවා හිටියා උකුලේ. එතකොට බුදු පියාණන් වහන්සේ ඒකම උපකාර ඔන්න උපමාවක් දක්වනවා. දැන් රාජකුමාරය ඔබේ මේ උකුලේ ඉන්න මේ කුඩා දරුවා තමන්ගේ කිරිමව්ගේ පමාවක් දැකලා හරි ඔබේ පමාවක් දැකලා හරි කැටක් කැබිලිත්තක් කටේ දාගත්තොත් මොකද කරන්නේ? එතකොට භාග්‍යතුන් වහන්සේ මම වම් අතින් ඔළුව අල්ලලා දකුණු අතේ ඇඟිල්ල නවලා කටේ දමලා ඇදලා ගන්නවා ලේත් එක්ක හරි. එක සැරේට බැරිනොත් ලේ එක්ක හරි ඇදලා ගන්නවා. මොකද මට මේ දරුවා ගැන ලොකු අනුකම්පාවක් තියෙනවා. අන්න එතකොට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මාත් එහෙමයි. මමත් සත්වයින් කෙරෙහි අනුකම්පාව තිබෙන නිසා යම් වචනයක් සත්‍ය නම් වැඩදායක නම් නමුත් අප්‍රියමනාප නම් ඒක පවා මම අවස්ථානුකූලව ඒ පුද්ගලයාට කියනවා. වචනය සත්‍යයි ඒ පුද්ගලයාට වැඩදායකයි. නමුත් අප්‍රියාමනාපයි. ඒ කියන්නේ නිග්‍රහ විදියේ වචනයක්. ගැරහීමක් වගේ. නමුත් ඒක මම කියනවා. මොකද මේ මිනිස්සු හදාගන්න මට ඕනකම නිසා කියලා. අන්න ඒ විදිහට ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ අර උබුදෝ කොටික ප්‍රශ්නය විසඳුවා. ඒ වගේම මේ පින්නතුන් සමහර විට අහලා ඇති ඒ ධර්මයේම කියවෙනවා ගරහාව සෙය්‍යෝ විඤ්ඤූහි යංචේ බාලප්පසංසන. නුවණැත්තන්ගෙන් ලැබෙන ගැරහීමම උතුම්ය. බාලයින්ගෙන් මෝඩයින්ගෙන් ලැබෙන ප්‍රශංසාවට වඩා මෝඩයින්ගෙන් ලැබෙන ප්‍රශංසාවට වඩා නුවණැත්තන්ගෙන් ලැබෙන ගැරහීම උතුම්ය කියලායි අපි හිතා ගන්න තියෙන්නේ ආදර්ශ පාඩයක් කරගන්න තියෙන්නේ. ඒ තුලිනුත් අපට පේනවා බුදු පියාණන් වහන්සේ දැන් නිග්‍රහ කරන වගේ අවස්ථානුකූලව ඒවා කරන්න සිද්ධ වෙනවා. ඒත් මහා කරුණාවෙන් මේ මව්වරු දන්නව ඇති දරුවන් හදන මව්වරු අවස්ථානුකූලව දරුවන් හික්මවා ගන්න හැටි. ඒ වගේම තමයි මේ අමාමෑණියන් වහන්සේටත් සිද්ධ වුණේ මුළු ලෝකයාම මේ කෙලෙස් වලට බර වුණු ලෝකයේ අවස්ථානුකූලව එයින් ගොඩ ගන්න. සසරින් මුදවන්න. නොයෙකුත් විදිහේ උපක්‍රම යොදන්න තිබුණා. ඒ උපාය උපාය කෞශල්‍යය කියන වචනයත් යොදනවා මේ බුදු පියාණන් වහන්සේගේ මහා කරුණා ගුණයත් එක්ක. මහා කරුණාවත් එක්කම යන එකක් තමයි උපාය කෞශල්‍යය. ඒ උපාය කෞශලයට අයිති යන්න අර අවස්ථානුකූලව හිත ඇතුලේ ද්වේෂයකින් නෙවෙයි. නමුත් අනුකම්පාවෙන් සත්වයින් කෙරෙහි ඇති අනුකම්පාවෙන් නිග්‍රහ වචනයක් කියනවා. අර හොඳට හිතට හිටින්න, මතක හිටින්න. හිතට කාවදින්න. ඉතින් ඒ විදිහට අපට එතන වටිනා මේකක් තියෙනවා. ඒ නිග්‍රහ කිරීම පිළිබඳ අදහසයි. ඊළඟට අනිත් පැත්තෙන් අපි බලමු මේ සුවච බව ගැන. සුවච කියලා කියන්නේ පින්වතුනි දැන් අපි සාමාන්‍ය අර්ථයක් හැටියට කීකරු බව කියලා කියනවා. කීකරු කියලා කියන්නේ කිව්ව හැටියට කරන. නමුත් සුවච කියන වචනේ නියම අර්ථය බය නැතුව කියන්න පුළුවන්. සුවච. දුබ්බච කියලා කියන්නේ යමක් කියන්න බයයි කෙනෙකුට. දැන් සුවච කියලා කියන්නේ ඔන්න යම් කෙනෙකුට යම් කිසි වරදක් තියෙනවා. නමුත් ඒක බය නැතුව කියන්න කැමති නැහැ මොකද ඒ තැනැත්තා ඊළඟට තරහ වෙනවා, බනිනවා, කුප් වෙනවා ඒවා. එහෙම කීපින්නේ නැති කෙනාට ඔන්න බය නැතුව කියන්න පුළුවන්. ඒකයි සුවච කියලා කියන්නේ. පහසුවෙන් කියන්න පුළුවන් කෙනා. පහසුවෙන් වැරදක් පෙන්වා දෙන්න පුළුවන් විදිය කෙනා. දුබ්බච කියලා කියන්නේ දුබ්බච ජාතික පුද්දලයා කියලා කියන්නේ අන්න කිව්ව හැටිය කිපිලා මහා කරදර ගොඩක් වෙනවා. ඒක නිසා කියන්නෙත් නැහැ. ඔය පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා මේ ඕන එකක් කරගත්තා ආවේ කියලා. ඉතින් මෙන්න මේ සුවච දුබ්බච කියන වචන දෙක අතර වෙනසක් අපි තේරුම් ගන්න ඕන. ඉතින් මේකට හොඳ නිදර්ශන ශාසනයෙන් අපට ලැබෙනවා. ශ්‍රේෂ්ඨම නිදර්ශනය මේ පින්නතුන් කොටිකුත් අහලත් ඇති ධර්ම දේශනාවලදී චාරිපුත්‍ර මහා ස්වාමීන් වහන්සේමයි ශාසනීය අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ. උන්වහන්සේගේ නිහතමානීත්වය මහ පුදුමයි. නිහතමානීත්වයත් එක්කම ඉවසීමත් එක්කම යන ගුණයක් තමයි සුවචභාවය, කීකරු භාවය. කියන දේ ඕන දෙයක් දොස්පරොස්, ඔරොස්පරොස් අහගන්න පුළුවන්කම, වැරදි පෙන්වලා දෙනවා අහන් ඉන්න පුළුවන්කම. දැන් ඒක නිසාම තමයි මේ පින්නතුන් දන්නවා මංගල කාරණා ගැන කියවෙන තැන කන්තිච සෝවචස්සතා සමනානංච දසනං කියලා ඔහොම තියෙන්නේ ගාථාවේ. කන්තිච සෝවචස්සතා. ශාන්ති කියලා කියන්නේ ඉවසීමත් එක්කමයි යන්නේ මේ සුවච භාවය. ඉතින් සරියුත් ස්වාමීන් වහන්සේගෙත් ඒ වගේ වටිනා ගුණයක් කියවෙනවා. එක අවස්ථාවක එදාම පැවිදි වුණු හත් අවුරුදු සාමණේර කෙනෙක් ගුරුභූටි දරුවෙක් වගේ සරියුත් ස්වාමීන් වහන්සේගේ අඳනේ කොනක් පහතට එල්ලෙනවා දැකලා පෙන්ලා දුන්නා. සරියුත් ස්වාමීන් වහන්සේ ඒක හරි ගස්සගෙන ඇවිල්ලා වන්දනා කරන්න වගේ ඇඟිලි බැඳලා කියනවා ඒ ගාථාවකුත් කියනවා තදහු පබ්බචිතෝ සන්තෝ ජාතියා සත්තවස්සිකෝ සෝපිමන් අනුසාසීය සම්පටිච්ඡාමින් මත්තකේ කියලා. එදාම පැවිදි වුණු හත් අවුරුදුක සාමණේර කෙනෙක් හරි මට මගේ වරදක් කියනවා නම් මම මුදුනින් පිළිගන්නවා කියලා. අන්න ඒ සරියුත් ස්වාමීන් වහන්සේගේ චරිතයේ වටිනා අසුවචභාවය පිළිබඳ නිදර්ශනයක්. ඒ වගේම රාහුල ස්වාමීන් වහන්සේ. රාහුල ස්වාමීන් වහන්සේ ගැන අපිට හිතන්න තියෙන්නේ ඒත් ඒ වගේම පහසුවෙන්ම දුබ්බච වෙන්න පුළුවන් විදිහේ අවස්ථාවක රාහුල සාන්හන්සේ ඉන්නේ. මොකද බුදු පියාණන් වහන්සේගේ ගිහි කාලේ දරුවා. එතකොට මේ අය දන්නවා ඔය බොහොම නිලතල ඇති ධනවත් ඇති අයගේ දරුවන් සමහර විට පොඩ්ඩක් වැරදුන හැටිය මම අම්මට කියනවා තාත්තට කියනවා කියලා ඉතින් තර්ජනය කරනවා. දැන් බුදු පියාණන් වහන්සේගේ දරුවා නියම දරුවා හැටියට වුණාට මොකද මේ රාහුල ස්වාමීන් වහන්සේ ඊ타මාත්ම නිහතමානීව සුවචව කොයි තරම්ද කියතොත් හැමදාම වැලිය අහුරක් අරගෙන උඩ දාලා කියනවලු මට මේ වැලියට ගානට බුදු පියාණන් වහන්සේගෙන ආචාර උපාධ්‍යයන් වහන්සේලාගෙනුත් අනුශාසනා ලැබේවා කියලා සෙල්ලමක් හැටියට වැලියට උඩ දාලා කියනවා. එතකොට අන්න ඒ උන්වහන්සේගේ ඒ කාකල්පය රාහුල ස්වාමීන් වහන්සේගේ නියතමානී සුවච කීකරු ස්වභාවය තව නොයෙකුත් කතන්තර කියවෙනවා. ඒ රාහුල ස්වාමීන් වහන්සේ පිළිබඳව. තවත් වටිනා විදිහ කොතිකුත් තියෙනවා. ඒ හොඳ පැත්ත කියනවා නම් සුවච භාවය ගැන. මේ අපි දෙපැත්තම තේරුම් ගන්න ඕනේ. එතකොට වටිනා තවත් කථාන්තරයක් තිබෙනවා. එක් අවස්ථාවක බුදු පියාණන් වහන්සේ දකින්න පැමිණියා සවැත් නුවර ජේතවනාරාමයට යසෝජ ස්වාමින් වහන්සේ ප්‍රධාන 500ක් සංඝයා වහන්සේලා. ඒ ආගන්තුක වශයෙන් ඇවිල්ලා නේවාසික භික්ෂුන් වහන්සේලා එක පිළිසඳර කතා කරමින් පාත්‍ර සිවුරු තැබීම ආදී කටයුතු කරමින් මහා කෑකෝ ගහන්න පටන් ගත්තා. බුදු පියාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ගෙන් අහනවා කවුද ආනන්ද මේ මාළු කඩේ වගේ. ඒ දැන් මේ කාලේ කියනවා නම් මාළු කඩේ වගේ. මාළු විකුණන තැනක මාළුකාරයන් කෑ ගහන්නා වගේ මේ කරච්චලේ මොකද්ද කියලා. ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් අහනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා මෙන්න මෙහෙම යසෝජ ස්වාමීන් වහන්සේ ප්‍රධාන 500ක් පිරිස ඇවිල්ලා මේ විදිහට මේ කරනවා කියලා. එන්න කියන්න මා ළඟට කියලා ආනන්ද හාමුදුරන්ට පැවරුවා. එතකොට ආනන්ද හාමුදුරුව එක ගෙනාව යසෝජ ස්වාමීන් වහන්සේ. මොකද කියලා ඇහුවා මාළුකාරයෝ වගේ මෙතන කෑ ගහන්නේ. එතකොට කාරණේ හෙලි කරම් පිමේ ඇවිල්ලා ආගන්තුක හැටියට පාත්‍ර සිවුරු තැබෙන අවස්ථාවේ මෙහෙම ශබ්ද කළා. මා ළඟ නවතින්න එපා මෙතන මා ළඟ මම තබා ගන්න මම කැමති නෑ මෙතනින් පිට වෙන්න කියලා නෙරපුවා. එතකොට යසෝජ ස්වාමීන් වහන්සේත් ඉතින් බුදු පියාණන් වහන්සේ දකින්න බොහොම ආසාවෙන් ආවේ බුදු පියාණන් වහන්සේ නෙරපුවා. ඒක නිසා කරන්න දෙයක් නෑ පිරිසත් එක්ක පිටත් වෙලා වැඩම කළා, චාරිකාවේ වැඩම කළා වජ්ජී ප්‍රදේශයේ. වජ්ජී රටට වැඩම කළා. උන්න වස් කාලේ ළඟ ආවා. වග්ගුමුදා කියන ගඟ අයිනේ කුටි හදාගෙන මේ 500ක් පිරිස එක්ක ඔන්න වස් සමාදන් වුණා. වස් සමාදන් වෙන පළමුනි දවසේ යසෝජ ස්වාමීන් වහන්සේ මේ පිරිසට තමන්ගේ පිරිසට අනුශාසනා වශයෙන් කියනවා ඇවැත්නි අපට ඊ타ත්ම හිතකාමී වූ අපේ දියුණුව කැමැති අපට අනුකම්පාව ඇති ශාස්ත්‍රුන් වහන්සේ විසින් අපි නිර්පලයි තිබෙන්නේ. දැන් ඉතින් අපි යම් ආකාරයකින් ජීවත් වෙමු. කොයි ආකාරයකටද බුදු පියාණන් වහන්සේ, ඒ තථාගතයන් වහන්සේ අපව දැකලා සතුටු වෙන විදියට. අපි දැන් අපේ අඩුපාඩු හරිගස්ස ගනිමු කියන එකයි මේ ප්‍රකාශ කළේ. ඒ විදිහට ඉතින් අර පිරිසත් එකට කැමති වෙලා ඔන්න දැඩිව භාවනා කරන්න පටන් ගත්තා. වස් කාලය තුලම මේ සියලුම ස්වාමීන් වහන්සේලා උතුම් අභිඥා බල සහිත උතුම් අරහත්වයටපත් වුණා. එතකොට ඔන්න ඊළඟට තියෙන ප්‍රවෘත්තිය බුදු පියාණන් වහන්සේ සවැත් නුවර ඉඳලා විශාලා මහ නුවර මහා වනයේ එක් කූටාගාර ශාලාවේට වැඩම කළා. වස් කාලින් පස්සේ වැඩම කරලා ඔන්න බැලුවා යසෝජ බුදු පියාණන් වහන්සේ බඳු සිද්ධි වල නැවත සොයලා බලනවා. මේ අසෝජ ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ පිරිසගේ හිත් Taman වහන්සේගේ හිතෙන් පරීක්ෂා කරලා බැලුවා. බලලා දුටුවා මේ රහත් වෙලා ඔක්කොම සම්පූර්ණ බව. ඔන්න ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා ආනන්ද මේ දිශාව මේ වග්ගමුදා තීරිය භික්ෂුන් ඉන්න දිශාව ආලෝකයේ පැතිරෙන්න වගේ. මට ඒ පැත්තට යන්න පිළිකුලක් නැහැ. මම බොහොම මෙනෙහි කරන්නත් මට බොහොම කැමතියි. පණිවිඩේ අරින්න දූතයෙක් අරින්න ශාස්ත්‍රුන් වහන්සේ දකින්න කැමති මම දකින්න කැමති එන්න කියලා. ඒ අසෝජ අතුළු පිරිසට කියලා. ඔන්න ආරාධනාවක් මේ බුදු පියාණන් වහන්සේ කළේ. ආනන්ද ස්වාමීන් වහන්සේ තිතින් එක භික්ෂුවක් ළඟට ගිහිල්ලා බුදු පියාණන් වහන්සේ ගෙන අවසර ලැබුණේ කාරණය ප්‍රකාශ කළා. ඒ භික්ෂුව අභිඥාලාභී භික්ෂුවක්. උන්වහන්සේ අර පොත්පත්යේ තියෙනවා දික්කලාතක් වක්කල සැනින් කියලා ඒ තරම් ශීඝ්‍රයෙන් ඒ මහා වණේ කූටාගාර ශාලාවේ ඉඳලා අන්තර්ධාන වෙලා ඊළඟට අර කියපු අග්ගමුදාතීරිය භික්ෂුන් වහන්සේලා ඉන්න තැන පහළ වුණා. ඊටම ක්ෂණයෙන් නිමේෂයෙන්. ඊළඟ මේ ප්‍රවෘත්තිය කිව්වා බුදු පියාණන් වහන්සේ උන් ආරාධනා කරන ඔබ වහන්සේලාට කියලා. ඊළඟට ඒ පිරිසත් අර වගේම ඊර්ධි බලයෙන් වැඩම කළා කූටාගාර ශාලාවේ බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්න තැනට. ඒ එන වෙලාව වෙනකොට බුදු පියාණන් වහන්සේ සමාධිය වැඩලා ඉන්නවා. සමාධියෙන් ඉන්නවා. ආනින්ජ සමාධි කියලා කියනවා. නිසල්මන් සමාධියක වැඩ ඉන්නවා. ආනන්ද ස්වාමීන් වහන්සේක පැත්තකින් ඉන්නවා. බුදු පියාණන් වහන්සේ සමාධියේ. ඔන්න එතකොට මේ පිරිස ආවා. ආවහම ආනන්ද ස්වාමීන් වහන්සේ බුදු පියාණන් වහන්සේට වැඳලා නමස්කාර කළා කියලා කියන ස්වාමීනි අර ආරාධනා කරපු ඒ ආගන්තුක ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ පිළිසඳර කතා කරන තේක්වා කියලා. බුදු පියාණන් වහන්සේ නිශ්ශබ්දව වැඩ ඉන්නවා. ඔන්න පළමුවෙනි රෑ පළමුවෙනි යාමයක් ගෙවුණා. ඊළඟට මේ යසෝජ ස්වාමීන් වහන්සේ ඇතුළු පිරිස තමන් වහන්සේලාගේ ශක්තියෙන් බැලුවා බුදු පියාණන් වහන්සේ කොයි විදිහේ සමාධියකින්ද ඉන්නේ කියලා. අර කියාපු විදිහේ නිසල්මන් සමාධියක ඉන්නව බව දැකලා තමනුත් ඒ සමාධියෙන් වැඩ ඉඳගත්තා. එතකොට බුදු පියාණන් වහන්සේගේ පැත්තක මෙහෙම ඉඳගෙන ඉන්නවා. අර යසෝජ ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ පිරිස අනිත් පැත්තේ සමාධියෙන් වැඩ ඉන්නවා. ආනන්ද ස්වාමීන් වහන්සේට තමයි මේක ගැටලුව. ආගන්තුකාවම සලකන්න එපාය. බුදු පියාණන් වහන්සේම ආරාධනා කළා මේ ඔහේ බලාගෙන ඉන්නවා. ඔන්න ඊළඟට පළවෙනි යාමයක් ගියා. පණිවිඩාම ඉවරුණාට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ආයෙ ඉදිරිපත් කළා. භාග්‍යතුන් වහන්සේ රැය හුඟක් කාලයක් ගෙවිලා ගියා. ආගන්තුක ස්වාමීන් වහන්සේලාත් ඇවිල්ලා දැන් හුඟක් වෙලා බලාගෙන ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ පිළිසඳර කතා කරන සේක්වා කියලා. නෑ ඒත් නිශ්ශබ්දයි. දෙවෙනි යාමයක් ගෙවිලා ගියා. ඔන්න දැන් තුන්වෙනි යාමයක් ගෙවිලා ඔන්න දැන් අරුණ නැගෙන වෙලාව. නැවත වරක් ඒ විදිහට දෙවෙනි වරටත් ආරාධනා කළා. ඒත් බුදු පියාණන් වහන්සේ නිශ්ශබ්දයි. අවසාන වරට බුදු පියාණන් වහන්සේට කියනවා දැන් භාග්‍යතුන් වහන්සේ රැයත් ගෙවිලා පහන් වෙලා මේ පිරිස තාමත් වැඩ ඉන්නවා භාග්‍යතුන් වහන්සේ පිළිසඳර කතා කරන තේක්වා. එන බුදු පියාණන් වහන්සේ කියන ආනන්ද කාරණේ හරියට දන්නව නම් ওই ටිකවත් කතා කරන්නේ නැහැ. මමත් මේ පිරිසත් අපි දෙගොල්ලම ආනෙන්ජ කියලා ඒ කියන්නේ නිසල්මන් සමාධියකයි අපි සිටියේ කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා ප්‍රීති වාක්‍ය වශයෙන් ධාතහවකුත් වදාලා යසජිතෝ කාමකණ්ඨකෝ අකෝසෝ වධෝච බන්ධනංච පබ්බතෝව ඨිතෝ අනේජෝ නවේධතිසෝ විකුට් කියලා. ඒ කියන්නේ යම්කිසි භික්ෂුවක් විසින් කාමය නැමැති උලත් ආක්‍රෝෂ වද බන්ධන කියලා කියන අනුන්ගෙන් එන අපවාද ආදී ඒවා ජය ගන්න පුළුවන් තත්වයක සිටිනව නම් ඒ බඳු ඒ භික්ෂුව පර්වතයක් මෙන් නොසෙල්වි සමාධියේ සිටිනවා කියලා ඒ ගාථාවත් වදාලා. ඉතින් මෙතන මේ කථාන්තරය තුනත් අපට පේනවා අර යසෝජ ස්වාමින් වහන්සේගේ සුවච ගුණය. 500ක් පිරිස ඉන්නකොට එච්චර පිරිසක් ඕනේ නැහැ මේ කාලේ ওই පොඩි වචනයක් වැරදුනහම ලොකු ව්‍යාපාරයක් පටන් ගන්න. බල පුළුවන්කාරකමක් පෙන්වුම් කරන්න. නමුත් යසෝජ ස්වාමීන් වහන්සේ ඊටාම නිහතමානීව තමන්ගේ වරද පිළිගත්තා. ඒක ශ්‍රේෂ්ඨ ගුණයක්. තමන්ගේ වරද පිළි අරගෙන ඔන්න අර කියාපු නිධානය මතු කරගත්තා. බුදු පියාණන් වහන්සේ මේ වචන ටික මහා පුදුම එතන කියන්නේ. පටන් ගත්තේ භාග්‍යවතුන් වහන්සේ අපට කාරුණික මහා කාරුණික අපට හිතයිසි මේ හිත වැඩ සලකන අනුකම්පාව සහිත මේ බුදු පියාණන් වහන්සේ අනුකම්පාවෙන් අපිය නිරපුවා. අනුකම්පාවෙන් අප එළවල දැම්මා. දැන් ඉතින් අපි යම් ආකාරයකින් බුදු පියාණන් වහන්සේ සතුටු වෙනවා ඒ ආකාරයෙන් අපි වාසය කරමු කියලයි වස් කාලය ආරම්භ කළේ. ඒ වගේම අර නිධානය මතු කරගත්ත අරහත් නිධානය මතු කරගත්ත ඒ ශ්‍රේෂ්ඨ චරිතය එතනත් යසෝජ ස්වාමීන් වහන්සේ. ඒ වගේම ඒ තුලිනුත් අපට වෙන බුදු පියාණන් වහන්සේගේ උපාය කෞශල්‍යය. එතන යම්කිසි හේතුවක් දැකලායි අර එළෙව්වේ. ඒක සම්පූර්ණ වුණා ඊළඟට ඊළඟ ඊටත් වඩා ගැඹුරු කාරණේ තමයි මේ පින්නතුන්ට හිතනකොට සමහර විට පුදුම හිතෙනවා දැන් ඔයා කෙනෙක් ආවහම සලකන්න ඕන කියන එක අපි කවුරුත් දන්නෝනේ ආගන්තුක සත්කාරයේ මෙතන බුදු පියාණන් වහන්සේම ආරාධනාවක් කරලා ඒ ස්වාමීන් වහන්සේලා වැඩිහාම මෙහි ඉඳගෙන ඉන්නවා ඉතින් මෙතන තිබෙන ගැඹුර ඇත්ත වශයෙන්ම දැන් මේ පින්නතුනුත් දන්නවා දැන් ආහාර ගන්න වෙලාවට ආවනම් අමුත්තෙක් තමනුත් පුටු ඇදලා එතෙන්ට ආහාර ගන්න සලස්සනවා අමුත්තට අන්න ඒ වගේ බුදු පියාණන් වහන්සේත් කළේ බුදු පියාණන් වහන්සේ තමන්ගේ ගොදුරු බිමේ ආහාරය ගනිමින් හිටියේ. අර සමාහිත අරහත් ඵල සමාධිය. තමන් වහන්සේ ලබාපු නිවන් ප්‍රත්‍යක්ෂ සමාධියට ඵල සමාපත්තියට සම්වැදිලා හිටියේ. ඉතින් අර ආපු ස්වාමීන් වහන්සේලාත් ඒ ආහාරය ගන්න සුදුසු කට්ටිය. ආනන්ද ස්වාමීන් වහන්සේ නම් තාම නැහෙනි. ඒකයි ආනන්ද ස්වාමීන් වහන්සේට මේක ගැටලුවක් උනේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලාත් බැලුවා බුදු පියාණන් වහන්සේ මොකද්ද අනුභව කරන්නේ අපිත් ඒක අනුභව කරන්න ඕන කියලා අර ඒ සමාධියම වැඩ හිටියා මුළු රැම අන්න නියම පිළිගැනීම දැන් ඒක හොඳ චිත්‍රයක් මේක චිත්‍රය දෙකක් අඳින්න පුළුවන් මුල්වර ආවහම අර සංඝයා වහන්සේලා මාළු කඩේ වගේ කෑකෝ ගසමින් මහා ගාල ගෝට්ටියක් මේ සැරේ ආවහම කොහොමද අන්න ඒකට ගැළපෙන ආකාරي බුදු පියාණන් වහන්සේ කතාව තුළ මහා ගැඹුරු නිදර්ශනයක් ආදර්ශයක් ලෝකයාට තිබෙනවා ඉතින් අන්න ඒ විදිහට මේ කථාන්තරවල එක පැත්තක් තුලින් අපි තේරුම් ගන්න ඕනේ මේ සුවච භාවයේ වටිනාකම ඊළඟට අනිත් පැත්තට දුර්වච භාවය ගැන ඒකටත් යම් යම් නිදර්ශන තිබෙනවා බුදු පියාණන් වහන්සේගේ ශාසනයේ හිටි හැම දෙනාම මේ වගේ සුවච නැහැ. විශේෂයෙන්ම දැන් දේවදත්ත භික්ෂුන් වහන්සේ ගැන එතන අපි දැන් කියව කාරණේම මේ පින්නතුන් කවුරුත් දන්නවා. බුදු පියාණන් වහන්සේගේ වැරදි සොයමින් හැමතිස්සෙම එපමණක් නෙවෙයි බුදු පියාණන් වහන්සේගේ ජීවිතය පවා නැති කරන්න උත්සාහ දරුවෝ විදියට දරදඬු පුද්ගලයෙක් වුණේ අර වචනයක් එහෙම හේවීමෙන්. දුර්බචවා නිසාමයි. ඒ වගේම තවත් පිරිස හිටියා. චබ්බගිය කියලා. හයේ පිරිසක් හදාගෙන හිටියා. ප්‍රධානීන් හයක් ඇතිලි සංඝයා වහන්සේලා පිරිසක් බුදු පියාණන් වහන්සේ පණවන පණවන විනය නීති කඩමින් ඊ타මත්ම දුර්වචාකාරයට අකීකරු ආකාරයට ජීවිතය ගෙන ගියා. ඒ වායේ විපාකත් ඒ අයට හිමි වුණා. සමහර අවස්ථාවල බුදු පියාණන් වහන්සේ යයි නිරපුවා. ඒ තැන් වලින් අවස්ථානුකූලව නිග්‍රහ කරන්නත් සිද්ධ වුණා. දැන් ධර්මයේ සඳහන් වෙනවා ඒ වගේම නිග්‍රහ පිළිබඳව තවත් විශේෂ සිද්ධියක් සඳහන් වෙනවා. බුදු පියාණන් වහන්සේගේ ඇමතියෙක් වුණු දැන් චන්න ඇමතියා මේ පින්නතුන් කවුරුත් දන්නවා. බුදු පියාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාර කාලේ ගිහිගෙන් නික්මෙනකොට ඒ එක ගිය ඇමතියා. නමුත් අන්න මාන්නය ඇති කරගත්ත රාහුල හාමුදුරුවෝ වගේ නෙවෙයි. මාන්නය ඇති කරගත්ත බුදු පියාණන් වහන්සේට තියෙන සම්බන්ධතාව නිසා. ඒ උඩගු බව නිසා තාමත්ම අකීකරු ආකාරයට සංඝයා වහන්සේලාට වරදක් කියන්න ඉඩ දෙන්නේ නැහැ. ඉතින් ඒ විදිහට අකීකරුකම නිසා බුදු පියාණන් වහන්සේ නොයෙකුත් විනය නීති පනවලා ඒත් බැරි වුණා මේක හික්මවන්න. අන්තිමට බුදු පියාණන් වහන්සේට පිරිනිවන් මංචකයේදීත් මේකට හිත යොදන්න සිද්ධ වුණා. එදා රාත්‍රී පිරිනිවන් පාන්න කලින් බුදු පියාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට ප්‍රකාශ කරනවා ආනන්දය මා පින්වම් පෑවට පස්සේ මගේ ඇවෑමෙන් පස්සේ චන්න භික්ෂුවට බ්‍රහ්ම දණ්ඩේ පනවන්න කියලා. මොකද්ද මේ බ්‍රහ්ම දණ්ඩේ කියලා අහුවාම කියනවා ඒක විනය පොතේ මෙතෙක් නැති අමුතුම නීතියක් ඒ බුදු පියාණන් වහන්සේ කියන්නේ ඒකයි ආනන්ද හාමුදුරුව මොකද්ද ප්‍රාණී බ්‍රහ්ම දණ්ඩය කියන්නේ මේ ඡන්න භික්ෂුව ඕනෑම දෙයක් කියාවා සංඝයා වහන්සේලා අවවාද කරන්නවත් අනුශාසනා කරන්නවත් යන්න එපා එයින් පිටින්ම වර්ජනයක් ඒ කියන්නේ සම්පූර්ණ වර්ජනයක් කරන්න කියලා ඒ විදිහට බුදු පියාණන් වහන්සේගෙන් අවසර ලැබුණා පිණුවන් පාන්න කලින්. එතකොට අන්න අර දුර්වචභාවයට බුදු පියාණන් වහන්සේ දුන්න අවසාන දඬුවම බ්‍රහ්ම දණ්ඩය කියලා කියන්නේ ඒක බොහොම බරපතලම දඬුවම්. බ්‍රහ්ම කියලා කියන්නේ ඉහළම කියන එකනේ. බරපතලම දඬුවමක්. ඒ වගේම බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ කාරණය අල්ඡන්න භික්ෂුවට ප්‍රකාශ කළ හැටිය සීමූර්ඡාවල වැටුණා කියනවා. ඒ ඇති වුණු සංවේගයෙන් සම්න භික්ෂුව මූර්ඡා වෙලා වැටිලා ඊළඟට ගිහිල්ලා ඒකෙන් ඇති වුණු සංවේගයෙන්ම භාවනා කළා කොහොම හරි rahat වුණා. අන්න එතනත් ඒ දඬුවම තුලින් කොයි ආකාරයෙන් නමුත් හික්මිලා ඒ ඡන්න භික්ෂුව rahat වුණා. තවත් ඒ ධර්මයේ සඳහන් වෙනවා මේ සංඝයා වහන්සේලාගේ විනය නීති ආශ්‍රයෙන් ශාසන චාරිත්‍ර ආශ්‍රයෙන් ගිහි පින්වතුන්ටත් යම් යම් දේවල් ඉගෙන ගන්න දේවල් තිබෙනවා. විශේෂයෙන්ම බුද්ධ ශාසනය ගැල කියනකොට මේ ශාසනයේ පැවැත්මට උපකාර වුණු දෙයක් තමයි අනුන්ගේ දොස් දැක්වීම. මේක ශාසන චාරිත්‍රයක්. සමාජයේ වුණත් අපි දන්නවා කවුරුවත් අනිත් කෙනාගේ වරද පෙන්ලා දෙන්නේ නැත්නම් සමාජයේ ඊටත් වැඩිය මහා භයානක තත්ත්වයක් තිබෙන්නේ. නමුත් වෙනස වරද තියෙන්නේ ඒ පෙන්වා දෙන ආකාරය සමහර විට ඒ පුද්ගලයා අර විදිහට අනුකම්පාවෙන් නෙවෙයි කරන්නේ. නිධානයක් පෙන්වන දෙනවා වෙනුවට වල කපන්න වගේ කිව්වොත් අන්න එතකොට වැඩේ වැරදිනවා. එතකොට ඒ පුද්ගලයාගේ අර කරුණාවක් නැහැ ඒ තැනත්තා. සමහර විට චරිත ඝාතන ආදී මේ මහා භයානක විදිහේ වැරදි අදහස් ඇතිවයි සමහරු දොස් පෙන්වන්නේ. එහෙම නෙවෙයි නුවණැත්තක් නියම ආකාරයෙන් මේ පුද්දලයා හදා ගන්න ඕනේ කියන එක විතර අවස්ථානුකූලව නිග්‍රහ වචනයක් කියනවා නම් ඒක උපකාර වෙනවා. ඉතින් සංඝ ශාසනයේ තිබෙනවා කුටිම්ම මේ සංඝයා වහන්සේලාගේ විනී නීති සම්බන්ධයෙන් තිබෙන්නේ එකිනෙකා අනිත්‍ය අයට ඒවා පෙන්වලා දෙනවා. ඒකට කියන්නේ අඤ්ඤමඤ්ඤ බුද්ධාපන. එකිනෙකා ඇවතින් නැගිටුවා ගන්නවා. උපකාර වෙමින්. වැරද්ද පෙන්වලා දෙනවා. ඇවත්නි මේ විදිහේ වරදක් සිද්ධ වෙලා තිබෙනවා කියලා කිව්වහම කරුණාවෙන් ඊළඟට ඒක හරි ගස්ස ගන්නවා. ඉතින් ඒක නිසාම තමයි දැන් සංඝයා වහන්සේලා වස් කාලය ගත කරාට පස්සේ තියෙනව පවාරණය කියලා. දැන් මේ පින්වතුන් සමහර විට අහලා ඇති ඔය පොහොය කරනවා කියලා එකක් තිබෙනවා සංඝයා වහන්සේලාගේ. පවාරණය කරන එක විශේෂ දෙයක් තිබෙනවා. වස් කාලයකට පිරිසක් වාසය කරලා සංඝයා වහන්සේලා එකතැන වාසය කරලා අවසානය කරන විනය කර්මය කියලා එතන තියෙන්නේ ඒ අර පිරිසට පවරනවා. සං මේ සංඝයා වහන්සේලාට පවරනවා මා පිළිබඳව දුටු ඇසු හෝ සැකකල යම් කිසි වරදක් තිබෙනවා නම් ඒක කියාවා. අනුකම්පාවෙන් මට ඒක පෙන්වා දෙන්න සීක්වා කියලා. අන්න ඒ විදිහට පැවරීමකුත් කරනවා. එතකොට මේක ආශ්‍රයෙන් අපි තේරුම් ගන්න ඕන යමකු වරදක් පෙන්වා දුන්නාම ඒකට කිපෙන එක නෙවෙයි කරන්න තියෙන්නේ. අර විදියට නිධානයක් පෙන්වා දෙනවා කියලා ඒ හැඟීම ඇතිව ඒ පුද්ගලයා අර හොඳ අදහසින් කියනවා නම් එහෙම ගුරුවර ආදීන් එතකොට අනේ තවත් මේ වැරදි තිබෙනවා නම් මට පෙන්වලා දෙන්න කියලා කියන්න ඕනේ. ඒක විශේෂ පැවරීමක්. අන්නේ පැවරීම තමයි මගේ ඇසින් දුටු, කනින් අහපු, එහෙම නැත්නම් සැක කරන ලදී යම් වරදක් තිබෙනවා නම් ඒක පෙන්ලා දෙන්න මට හරි ගස්ස ගන්න. ඒක මම වැරදක් හැටියට දැක්කොත් මම හරි ගස්ස ගන්නවා කියලා. ඒක ශාසන චාරිත්‍රයක්. අන්න ඒව ආශ්‍රයෙන් අපි තේරුම් ගන්න ඕන. දැන් මේ කාලේ විශේෂයෙන්ම අධ්‍යාපන ආයතනවල, ඒ වගේම අනිකුත් ආයතනවල හැම තැනකම වගේ මහා පොඩි සිද්ධියකින් සමහර විට පොඩි දෝෂයක් පෙන්ලා දුන්න පමණකින් ඊළඟට මහා වර්ජන තර්ජන ගැරහීම් මතභේද අර්බුද රාශියක් පැන නගිනවා. මේ සුළු දෙයකින් පැන නගින්නේ. මොකද අන්න අර නිධානයක් පෙන්වන දෙනවා කියන හැඟීම අපේ හිතට දාගත්තනම් එතකොට අපේ ප්‍රතිචාරය වෙනස් වෙනවා. තවත් උනන්දුවෙන් මට කරුණු ඇතුව කියන්නේ මොකද්ද වැරද්ද මට එතකොට හරි ගස්ස ගන්න පුළුවන් කියලා. ඒ වෙනුවට සමහර විට වචනයක් කිව්වේ හැටි ඔන්න ඊළඟට කිපිලා එතන බද්ධ වෛරයක් ඇති කර ගන්නවා. ඒක තමයි අර වැරදි ආකල්පය. ඒ වෙනුවට අපි මෙන්න මේ කථාන්තර වලින් තේරුම් ගන්න ඕන අපේ ජීවිතය යහමඟට හරවන්න නම් මෙන්න මේ බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ නිධාන උපමාව අනුව සමහර විට නිග්‍රහ කරලා කියන්න වෙනවා. ඒ අවශ්‍යතාව අනුව බුදු පියාණන් වහන්සේත් ඒ විනය නීති අවස්ථානුකූලව සමහර වෙයි තම දල දඬු අන්දමට බරපතල අන්දමට පැනුවා. වැරද්ද බරපතල නම් එහින් පිටිම නේරපනවා. සමහර විට එතනම යම් යම් ප්‍රතිකර්ම කරලා නැවත හික්මව ගන්නවා. ඊළාට මේ නැවත හික්මීම කියන එකත් වටිනා ගුණයක්. අපි හිතමු පළමු අවස්ථාවේදී අපට ඒ වැරද්ද පෙනුනේ නැහැ. නමුත් දෙවෙනි අවස්ථාවේ හරි ඒක පේනුනනම් අන්න ඒ අර වරද පෙන්ලා දුන්න පුද්ගලයා ළඟට ගිහිල්ලා අවංකවම කෘතඥතාව පළ කරන්න ඕන. ඒ බඳු සිද්ධියත් සාසනයේ තිබෙනවා. ඒ වයින්ොත් යම් කිසි ආදර්ශයක් අපි ගත යුතුව තිබෙනවා. ඔන්න නිදසුන් වශයෙන් තිබෙනවා. බද්දාලි කියලා භික්ෂුවක් හිටියා මේ එකක් කියනවනම්. ඒ අර බුදු පියාණන් වහන්සේ විකාල භෝජනය පිළිබඳ ශික්ෂාපද පැනෙව්වහම ඒක ගැන නොසතුටු වෙලා උද්ඝෝෂණ කළා. දැන් මේ කාලේ වචනේ කියනවනම්. ඒක අමුතුවෙන් කියන්න දෙයක් නැහැ නේ විකාල භෝජනය ගැන කියනකොට කැමති වෙනවට වැඩිය අකමැති කට්ටියනේ ඉන්නේ. ඒ කාලේ විදිහට සංඝ පිරිස හිටියා. බුදු පියාණන් වහන්සේ විකාල භෝජන ශික්ෂා පද පනවනකොට ඒකට බුදු පියාණන් වහන්සේට මූණ දෙන්නත් බැරි තරමට විවේචන කළා පැත්තකට වුණා. නමුත් පහුවෙලා ඇවිල්ලා බුදු පියාණන් වහන්සේගේ ශික්ෂා පදේ ආනිසංස දුටුවාම පස්සේ ඇවිල්ලා තමන්ගේ වැරදි ප්‍රකාශ කරනවා. එතනත් ඉතාමත්ම වටිනා පාඨයක් වැරද පිළිගැනීම සඳහාය දෙන්නේ. අච්චයෝ මං භන්තේ අච්චගමා යථා බාලං යථා මූල්ලං යථා කුසලං ආදී වශයෙන් හොඳ වාක්‍යයක් කියවෙනවා. ඇවිල්ලා තමන්ගේ වැරැද්ද ප්‍රකාශ කරන අවස්ථාවේ භාග්‍යතුන් වහන්සේ ඇවතක් මාව ඉක්මගෙන ගියා. අර දැන් මේ කාලේ කියන්නේ මගෙන් අත්වැරද්දක් වුණා කියලා අන්න ඒ විදිහේ දෙයක් එතන කියන්නේ. ඇවතක් මාව ඉක්මවගෙන ගියා. අච්චයෝ මං බන්තේ අච්ච ගමා. මොකද එහෙම ඉක්මවගෙන ගියේ? යථා බාලං යථා මූලං යථා කුසලං මගේ මෝඩකම මගේ අඥානකම මගේ දන්නාකම ඒක නිසයි මේක වුනේ කියලා නිහතමානීව තමන්ගෙන් වුණ වරද ප්‍රකාශ කළා අච්චයන් අච්චයතෝ ප්‍රතිගන්හාතු ආයතින් සංවරාය භාග්‍යතුන් වහන්සේ මේක මගේ වැරද්ද වැරද්ද හැටියට පිළිගන්නාසේක්වා මට නැවත අනාගතයේ හික්මීම සඳහා මතු හික්මීම සඳහා කියලා අන්නේ විදිහට ප්‍රකාශ කරන බුදු පියාණන් වහන්සේ ඊළඟට සමාව දෙනවා හොඳයි ඒක කාරණේ එහෙම තමයි මේ බුද්ධිහේ සාරි අස්සවිනේ යෝ අච්චයන් අච්චයතෝ දිස්වා යථා ධම්මං පතිකරෝති ඒ ආදී වශයෙන් ප්‍රකාශ කරනවා මේ ආර්ය විනේහි ඊ타මත්ම වටිනා කාරණයක් තමයි අභිවෘද්ධිය දක්වන කාරණයක් තමයි පහුවෙලා හරි ඇවිල්ලා ඒ වැරද්ද පිළි අරගෙන නැවත හික්මෙන්න ඒක පිළිබඳව ඒ ප්‍රතිකර්ම කිරීම කියලා. ඒ විදිහට අන්න මේ වටිනා ශාසන චාරිත්‍රයක්. මෙබඳු දේවල් මේ ගිහි සමාජයේ සිද්ධ වෙනවද මන් දන්නේ නැහැ. නමුත් මේවා විතාමත්ම වටිනා දේවල්. සමහර වෙලාවට කිව්ව හැටිය Tamanට පේනින්නේ නැහැ ඒක වැරදක් බව. විශේෂයෙන්ම නිග්‍රහ වශයෙන් කිව්වනම්. ඉතින් වෛරයත් බැඳගෙන යනවා. නමුත් ඔන්න වැඩේ කරගෙන යනකොට පේනවා ඇත්ත තමයි මේ තැනැත්තා කියාපු අපේ අම්මලා තාත්තලා කියාපු කාරණේ ඇත්ත නෙවෙන්නම්. එහෙම නැත්නම් මේ ගුරුවරයා කියාපු එක ඇත්ත නෙවෙයි නම් ඒ උනාට ලැජ්ජයි ගිහිල්ලා කියන්න. කළ උත්මයාට කළ යුතු ප්‍රශංසාව කරන්නේ නැහැ මේ අවස්ථාවේ. එතකොට මෙතන කියනවා ඒ පමණින් වටිනා ගුණයක්. ගිහිල්ලා පහුවෙලා හරි තේරුණා නම් ගිහිල්ලා තමන්ගේ වරද ප්‍රකාශ කළා මම මෙහෙමයි දැන්වත් හැදෙන්න ඕන කියලා කියනවා. අන්න ඒ විදිහේ වටිනා ගුණධර්ම මෙතන තිබෙනවා. ඉතින් මෙන්න මේ ගරහව සෙයියෝ විඤ්ඤූහි යංචේ බාලප්පසංසනා කියන එක අපි නිතර මතක් කරගන්න ඕනේ. දැන් සමාජයේ හැමදෙණෙක්ම කැමති ප්‍රශංසාවට. ඉතින් අර අත්තුක්කංශන පරවම්බන කියලා තිබෙනවා. තමා ඉහලින් කැපී පෙනෙමින් අනිත් අය හෙලා දැකීමයි සාමාන්‍ය ප්‍රතිපත්තිය තියෙන්නේ. සමාජයේ බොහෝ අවස්ථාවල් වල තාර්කිකව චරිත ඝාතනය වගේ අන්න එහෙම දූෂිත අදහස් වලින් වැරදි සොයන අයත් ඉන්නවා. ඒකට කියන්නේ අනිත් අයගේ සිදුරු සෙවිල්ල වගේ. ඒ විදිහ ආකල්පයක් ඇති කරගන්න නරකයි. Tamanටත් ඒ බඳු වැරදි පෙන්වා දෙන්න සිද්ධ වෙනවා. මව්පියන් හැටියට, ගුරුවරයන් හැටියට, ඒවට කල්යල් බලලා අර බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ හැටියට ඉස්සෙල්ලා බලන්න ඕන මේ කාරණේ ඇත්තද නැත්තද කියලා. කාරණා තුනක් එතන බුදු පියාණන් වහන්සේ දක්වනවා රාභිය රාජකුමාරයාට. යම්කිසි කාරණයක් ඇත්ත වෙන්න ඕන. ඒ වගේම ඇත්ත දෙයක් වගේම ඊළඟට ඒක ඒ කියන්න යන පුද්ගලයාට ඒක හිතදායක වෙන්න ඕන, වැඩදායක වෙන්න ඕන. ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි ඒ කියන කීම ඒ පුද්ගලයාට ප්‍රියදාමනාපද, ප්‍රියද අප්‍රියද කියන එක. ඉතින් ඒක ප්‍රිය වුණත් අප්‍රිය වුණත් අවස්ථානුකූලව කියන්න සිද්ධ වෙනවා. අන්න ඒක ගැන තමයි ඉතින් නුවණින් කල්පනා කරන්න ඕනේ. ඒක හැම එකකටම අපි අපේ ඇතුළත සකස් කර ගන්න ඕන. ඇතුළත කරුණාමෛත්‍රිය තිබෙනවා නම් මේ පුද්ගලයා හදන්න ඕන. මේ දරුවා හදා ගන්න ඕන. මේ ශිෂ්‍යයා හදා ගන්න ඕන. මේ ආයතනයේ මේ සේවකයා හදා ගන්න ඕන. ඒ කියන්නේ අර පහලින් එන්න කෙනා පමණක් නෙවෙයි ඉහලින් එන්න කෙනාගේත් අඩුපාඩු තියෙනවා ඉහලින් එන කෙනාගේ හොඩුපාඩුවක් තියෙනවා නම් ඒකත් ඒ කරුණාවෙන් පෙන්වලා දෙන්න පුළුවන් ශක්තිය ආත්ම ශක්තිය ඇති කර ගන්න ඕන. මොකද බොහෝ විට තියෙන මේ වැරදි අඩුපාඩුකම් යටකිරීම නිසා අන්න සමාජය තව තවත් දූෂණය වෙනවා. ඒක කළ යුතු දෙයක්. අර ශල්්‍ය වෛද්‍යවරයෙක් දැන් මේ පින්නතුන් දන්නවා පිහියක් අතට ගත්තු සාහසිකයෙක් කරන්නේ මොකක්ද? ජීවිතයක් නැති කරනවා. ශල්්‍ය වෛද්‍යවරයෙක් අතට ගත්තු ඒ සැත ආයුධය ජීවිතයක් බේරනවා. අන්න ඒ වගේ හිතා ගන්න ඕන තමනුත් ඒ අවස්ථාව චිකන වචනය. අර පුද්ගලයාගේ අර දෝෂය ඒක පාදලා ඒක මතු කරලා දීලා ඒක ඉවත් කරලා අර කියාපු නිධානය මතු කර දෙන්න ඕන කියන අනුකම්පා අදහසින් කරුණා අදහසින් ඒක කරනවා නම් ඒක සමාජයට ලොකු සංග්‍රහයක්. ඒ සංග්‍රහය නැතිකම නිසා තමයි මෙතන දෙපැත්තෙන්ම එතකොට පරිහානියක් වෙනවා. අවවාද අනුශාසනා ගන්න සූදානම්නුත් නැහැ. සුවචභාවයක් නැහැ. ඒ වගේම අනුශාසනා දෙන අයගෙත් බොහෝ විට හිත දූෂිතයි. අර කියාපු පඬිත මේධාවී කියන කියන්නේ මේධාවී කියලා කියන්නේ එතන ධර්මයේ තෝරන්නේ ධම්මෝජ ප්‍රඥාව ධර්මයෙන්ම ඇති කරගත්තු ඒ වටිනා ප්‍රඥාව. ඉතින් ඒක බොහොම දෙනාට අඩුයි. දැන් කෙනෙකුට හැදෙන්න උපකාර වෙන මූල ධර්ම තුනක් ධර්මයේ සඳහන් වෙනවා. අත්තාධිපතෙය්‍ය ධම්මාධිපතෙය්‍ය ලෝකාධිපතෙය්‍ය කියලා. අත්තාධිපතෙය්‍ය කියලා කියන්නේ දැන් ඔය අපි සාමාන්‍යයෙන් කියන්නේ ආත්ම ගෞරවය එහෙම නැත්නම් හෘදය සාක්ෂියට එකඟව කියලා අන්නේ විදිහට වගේ Tamanම කල්පනා කරලා මට මේක ගැළපෙන්නේ මට සුදුසු නෑ මගේ තත්වයට ගැළපෙන්නේ නෑ කියලා යම්කිසි දෙයක් නොකර හිටීම. තමාම මුල් තැන තියලා වැරද්දකින් වැළකීම. ඊළඟට තවත් ක්‍රමයක් තිබෙනවා ධම්මාධිපතෙය. ධර්මය මුල් තැන තියාගෙන ධර්මයෙන් තමන් ඉගෙනගත්තු මේ බුදු පියාණන් වහන්සේගේ මේ ධර්මයේ මේ විදිහට කියලා තියෙනවා. මේ විදිහට හික්මෙන්න ඕන හොඳ නරක කුසල අකුසල ආදී පිළිබඳ අවබෝධය ඇති කරගෙන ඒ අනුව හික්මෙනවා. තවත් ක්‍රමයක් තියෙනවා ලෝකාධිපතිය. මෙතන ලෝකයා කියලා කියන්නේ අඥාන ලෝකයා නෙවෙයි. සාමාන්‍ය මෝඩ ලෝකයා නෙවෙයි. එතෙන්දී අපි ගන්න නරකයි ඔය අනිත් ඒවට කිසේ වෙතත් අර බහුජන කතාවම. එහෙම නැත්නම් ඔය මේ කාලේ නොයෙකුත් විදිය තියෙනවනේ දේශපාලන අර්ථ. ඒ විදිහේ අර්ථයන් නෙවෙයි ගන්න තියෙන්නේ නුවණැත්තයි. ප්‍රඥාවන්තයයි. ගුණධර්ම ඇති පුද්ගලයයි මෙතන ලෝකයා හැටියට ගන්නේ. මේ ලෝකාධිපතිය. එතන අපි සැලකිය යුත්තේ අර අඥාන මෝඩ පුද්ගලයන් කියන දේවල් වලට නෙවෙයි. ඥානවන්ත පුද්ගලයන් පෙන්වා දෙන දේ. අන්න එතන විශේෂ කාරණයක්. අන්න එතකොට ඒ ලෝකාධිපතියට යහු වෙනවා ඔන්න ඔය කියාපු කාරණේ. යම් කිසි කෙනෙක් තමන්ගේ වරද පෙන්වලා දෙනවා නම් ඒක ඒ විදිහට ඒක තුලින් අපේ ජීවිතය සකස් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් රාහුල චරිතය, සාරිපුත්‍ර චරිතය, ওই විදිහේ වටිනා චරිත අපිට මේ ධර්මයේ සඳහන් වෙනවා. ඒ වගේම දැන් සංඝයා වහන්සේලාගේ අවැද්දසීම් ආදීදී ඔවුනොවුන් කිනකාගේ වැරදි පෙන්වලා දීලා ඊළඟට ඒක තුලින් සාමූහිකව ශාසනයත් ආරක්ෂා කරගන්නවා ඒ වගේම තම තමන්ගේ දියුණුව සලසා ගන්නවා හැම ආයතනයකම හැම තැනකම ඔන්න ඔය ධර්මතාව උපකාර වෙනවා ප්‍රගතිය සඳහා මොකද මේ සාංශාරික වශයෙන් සත්වයාගේ ස්වභාවයක් තමයි තමන්ගේ වැරදි තමන්ට පේන්නේ ඇහැට ඇහැ පේන්නේ නැහැ වගේ ඇහැට නාය පේනවා ඇහැට ඇහැ පේන්නේ නැහැ ඒක තමයි අර ධර්මයේත් එහෙම කියවෙලා තියෙන්නේ සුදස්සං වජ්ජං අඤ්ඤේසං අත්තනෝපන දුද්දසං අනුන්ගේ වැරදි ඉතාමත්ම හොඳින් පේනවා. නමුත් Tamanගේ වැරද්ද Tamanට පේන්නේ ඉතින් කොයි එක නමුත් අනුන්ගේ වැරද්ද පෙනුනහම අපි ඉස්සෙල්ලා කල්පනා කරලා බලන්න ඕනේ මේක අපේම වැරද්දක් නිසා පිනිච්ච වැරද්දක්ද? එහෙම නැත්නම් මේක සත්‍ය වශයෙන් අනිතන අය කියන්නේ මේක ඇත්ත වශයෙන්ම මේක වැරද්දක්ද කියලා ඒකත් නුවණින් කල්පනා කරලා බලලා ඊළඟට ඒක කියන ආකාරයත් ඒකත් වෙලාවත් බලලා කියන්න ඕන. එහෙම කීමෙන් තමයි කෙනෙකුට උපකාර වෙන්න පුළුවන් වන්නේ. දැන් දේවදත්ත චරිත ආදී ඒ ඉතාමත්ම පුදුම විදිහේ සංසාරේ අරගෙන ආපු ද්වේෂ චරිත නිසා බුදු පියාණන් වහන්සේටවත් හික්ම ගන්න බැරි වුණා. නමුත් බොහොම අවස්ථාවල බුදු පියාණන් වහන්සේගේ මහා කාරුණික ගුණයෙන් පිහිට වෙලා යම්කිසි අවස්ථාවක ඒ පුද්ගලයා යහමඟට හරවා ගත්තා. සමහර විට දුන්න දඬුවම තුලින්ම දැන් මෙතන කියාපු මේ කාරණාවලින් අපිට පේනවා අර යසෝජ ස්වාමීන් වහන්සේ පිළිබඳ ප්‍රවෘත්තිය. ඒ වගේ තැන්වලදී බුදු පියාණන් වහන්සේ ඒක යෙදුවේ උපාය කෞශල්‍ය. උපායක් එතන යෙදුවේ. ඒ වචනේ යෙදුවේ සමහර විට දැන් ඒ වගේම සමහර සඳහන් වෙනවා වෙන එකක් තබා කිසිම පක්ෂපාතී බවක් බුදු පියාණන් වහන්සේගේ නෑ. මාළු කඩේ වගේ කියලා ඒ විදිහට නිග්‍රහ කළ අවස්ථාවක් සරියුත් ස්වාමීන් වහන්සේගේ මහමුගලන් ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය පිරිසක් ඇවිල්ලා අර විදිහටම හැසිරුණු අවස්ථාවකත් බුදු පියාණන් වහන්සේ මේ ලැබුවා. මේ තමන්ගේ අග්‍රශ්‍රාවකයන් වහන්සේලාගේ ගෝලය. නමුත් බුදු පියාණන් වහන්සේ ලැබුවා. අන්න ඒ වගේ අපක්ෂපාතීවයි බුදු පියාණන් වහන්සේ අර වරදට කළ යුතු අවස්ථාවේ නිග්‍රහය කළා. අග්‍රශ්‍රාවකයන් වහන්සේලාටත් කිව්වා එහෙම නැත්නම් වෙන්නේ මේ ශාසනයේ කැලිකසල එකතු කිරීමයි. ඒ වෙනුවට අර අවස්ථානුකූල වර්ධ පෙන්වලා ඒ තැනත්ත හරි ගස්ස ගන්නවා. ඉතින් මම කෙනෙකුට පිය කෙනෙකුට කරන්න තිබෙන්නේත් ඒකයි ගෙදර දොරවල් වල. හැමතිස්සෙම බලන්න ඕනේ ඒව හදන්න කලින් තමනුත් හැදෙන්න. තමන් හැදෙන්නේ නැතුව ඒව කරන්න ගියොත් අන්න අර කියාපු තමන් ද්වේෂය ඇති කරගත්තනම් එහෙම නැත්නම් අර වැරදි ආකල්පයක් ඇති කරගත්තනම් ධර්මානුකූල අවබෝධයක් නැත්නම් ඒ වගේම ඇතුළත කුහක සිතිවිලි ආදියක් තිබෙනවනම් අන්න එතකොට බෑ අර තව කෙනෙක් හදන්න. අවස්ථානුකූලව පෙන්ලා දෙන්න විශාල කරුණාවක් අනුකම්පාවක් ඇති කරගන්න ඕන. ඒ ශක්තිය නැතිකම නිසා තමයි බොහෝ විට සමාජ පරිහානි තිබෙන්නේ. ඉතින් ඒවා අපිට සකස් කරගන්න පුළුවන් අපේ තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් තම තමන්ගේම වැරදි හැකි තාක් දුරට ඒවත් පරීක්ෂා කරන්න ඕන රත්තාධිපතිය වශයෙන්. ධර්මානුකූලව ධර්මාධිපතිය වශයෙන් ධර්මානුකූලව තම තමන්ගේ අඩුපාඩුකම් කල්පනා කරලා දැන් මේ අවස්ථාවෙත් ඔය ශීලාදී ශික්ෂාපද වලින් කරන්නේ කය වචනේ හික්මවා ගන්න. ඒ වගේම ඊළඟට හිත හික්මවා ගන්න භාවනාමය වශයෙන්. මේවා තුලින් අපට අර යම්කිසි ප්‍රශ්නයක් ආවහම ඒවා ගැන හිතලා හැකිතාක් දුරට අපක්ෂපාතී නිගමනයක් ගන්න පුළුවන් වෙනවා. ධර්මයට අනුකූල වූ නිගමනයක් ගන්න පුළුවන් වෙනවා. ඉතින් හිත අවුල් කරගන්නේ නැතුව මත්පැන් ආදී ද්‍රව්‍ය වලින් Taman සිහි කල්පනාවෙන් සිහි නුවණින් යුක්ත සිටිනවා විශාල පිරිසකට උදව් වෙන්න පුළුවන් වෙනවා. සමහර කෙනෙක් අවංකවම Tamanට පිහිට වුණු අපි හිතමු ඔන්න මහා ප්‍රපාතයකට වැටෙන මහා භයානක විපතකට වැටෙන්න ඉන්නවා. Taman විපතට වැටෙන්න උපකාරය අස්වැයාගෙන සමහර විට කෙනෙක් ළඟට යනවා. අන්න ඒ පුද්ගලයා කියනවා මේක කරොත් එහෙම මට උදව් කරන්න පුළුවන්. නමුත් මේක කරොත් එහෙම ඔන්න බරපතල වැරදකට බරපතල විනාශයකටපත් වෙනවා කියලා. අන්න ඒ වචනේ තුලින් අර තැනැත්තා හික්මෙනවා. එහෙම නැත්නම් ඒ තැනැත්තාට විශාල යහපතක් සිද්ධ වෙනවා. ඒක නිසා අපි නරකට රුකුල් දෙන්න නරකයි. අපේ හිතවත්කම නිසා හෝ තරහ වෙනවයි කියලා හෝ නරකට උදව් දෙන්න නරකයි. හැමතිස්සෙම ධර්මයේ එක සංසන්දනය කරලා බලලා ධර්මානුකූලව අපක්ෂපාතීව මේක ඇත්ත වශයෙන්ම මෙතන යහපත කියලා කියන්නේ මෙලෝ දියුණුව පමණක් නෙවෙයි. මෙලෝ දියුණුවට නම් උපදෙස් දෙන්න පුළුවන් එක එක දැන් මේ පින්නතුණු හොඳට දන්නවා සමාජයේ ඒ අංශවල ඇතැම් අය ඉන්නෝ විශේෂ උපදෙස් දෙන්න පුළුවන්. විශේෂම ජීවිතයේ අන්තිම කාලේ වෙනකොට ඒ ශිෂ්‍ය පිළිබඳව විශාල පිරිසකට උපදෙස් දෙන්න පුළුවන් අය ඉන්නවා. ඒ මෙලෝ පිළිබඳව. නමුත් එලෝ මෙලෝ දෙකම ගැන නම් බොහොම ටික දෙනාටයි මේ දෙපැත්ත ගැන කල්පනා වෙන්නේ. මෙලෝ දියුණුවට සඳහා නම් කොතිකුත් විදි උපදෙස් දෙන්න පුළුවන්. ඒක තුලින් මහ භයානක විපත්තියකට සමහර විට නිරයට පවා කෙනෙක් යන්න පුළුවන්. අමුතුවෙන් මේ පින්නතුන්ට නිදර්ශන කිව්වට කමක් නැහැ. අන්න ඒක නිසා අපි ඉස්සෙල්ලම දැන් මේ විදිහේ කටයුතු සඳහා අර තියාපු ධම්මාධිපතිය වශයෙන්, අත්තාධිපතිය ධම්මාධිපතිය වශයෙන් අප තුල හරියාකාර ධර්ම විනිශ්චයක් ඇති කර ගන්න ඕන. ජීවිතේ නියම සාර ධර්ම මොනවද? කළ යුතු නොකළ යුතු දේවල් මොනවද? කුසල් අකුසල් මොනවද? කියන එක පිළිබඳව පැහැදිලි විනිශ්චයක් ඇතිවයි අපි ලෝකෙ දිහා බලන්න ඕනේ. එහෙම නැත්නම් අපිට පේන්නේ අර හරියට කරන කෙනා වැරදි හැටියට පේනවා. දැන් ලෝක සම්මතිය අනුව බලනවා නම් දැන් අපි ඒක වචනේ අපි යදුවට වරදක් නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදී හරි මොකක් හරි ඒ විදිහේ ලොකු අදහසක් ඇතුව බැලුවොත් ඔන්න එතකොට අර වැඩි දෙනා බහුතරය කියනවා කියලා නමුත් ඒක බලනකොට එතන බහුතරය වුණාට මොකද අදහස වැරදි ඒක නිසා අපි හැමතිස්සෙම බුදු පියාණන් වහන්සේගේ ධර්මය මුල් තැන තියලා බලන්න ඕන වැඩි පිරිසක් නැතත් මේ විඤ්ඤෝ කියන එක පිරිස, පඬිතෙයින් කියන පිරිස, මේධාවි කියන පිරිස හුඟක් නැහැ. ලෝකේ බොහොම ටික දෙනා ඉන්නේ. හැම කාලෙම එහෙමයි. ඒකනේ අර සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ තමන්ගේ ගුරුන් වහන්සේට බුදු පියාණන් වහන්සේ ළඟට ගෙන එන්න ගිහිල්ලා කිව්වහම කිව්වා මේ ලෝකේ ඉන්නේ වැඩි කවුද? මෝඩයෝද, පඬිතයෝද? පඬිතයෝ ටික දෙනා ඉන්නේ. ආ එහෙනම් ශ්‍රමණ ගෞතමයන් ළඟට ඒ කට්ටිය ආවි මා ළඟට ඒවි මෝඩයෝ ටික. ඒ වගේ ලෝකේ වැඩිපුර ඉන්නේ මෝඩයෝ. ඒක නිසා ඒක අනුව නෙවෙයි හිතන්න තියෙන්නේ. අන්න අර විදියට ඇතුළත දියුණු කරගත්තු ධර්මඥානියත් ඒ නුවණ ඇති පුද්ගලයා තමයි මෙතන ලෝකාධිපති හැටියට ගත යුත්තේ. අන්න ඒ වගේ ඒ විදියේ ධර්ම මට්ටමක් තියාගෙනයි ලෝකේ දිහා බලන්න ඕනේ. ඒ බලලා අර විදියට ලෝකයාට තමන්ගේ ඒ දූ දරුවන්ගේ පටන් ශිෂ්‍ය ආදීන් පටන් තම තමන්ගේ ආයතනවල පහත් කෙනෙක් හෝ උසස් කෙනෙක් හෝ ඒවා අවස්ථානුකූලව ඒ වැඩි පෙන්වලා දෙන්න. දැන් ඒවා කරන්න බොහෝ විට බය වෙන්න පුළුවන්. නමුත් අර ධර්ම ශක්තිය කෙනෙකුට තුල තිබෙනවා නම් ඒක බැරි නෑ. ධර්ම ශක්තිය ඇතුළතින් දිනු කර ගන්න ඕන. එහෙම නැත්නම් තව තවත් පරිහානි මාර්ගයටයි යන්නේ. ඉතින් ශාසනය වුණත් පරිහානියට යන්නේ ඒක නිසයි. අන්න ඒක නිසා අපි කල්පනා කර ගන්න ඕන. හැම දෙයකින් අපේ ජීවිතයට ආදර්ශයක් ලැබෙන්නේ නැත්නම් ඒක බණක් නෙවෙයි. ඒක නිසා මෙන්න මේ පින්නතුන්ට හැදෙන්න උපකාර වෙන බණක් කියලා හිතා ගන්න ඕන. හැම දෙයකම අපට හොඳ පැත්තයි නරක පැත්තයි පෙන්වන නිදර්ශන ලෝකයේ තිබෙනවා. ඒ දෙක තුලින් එකකින් අපි තේරුම් ගන්න ඕන ආනිසංස පක්ෂය අනිත් එකෙන් ආදීනව පක්ෂය. ඉතින් අර රාහුල චරිතය, සාරිපුත්‍ර චරිතය, යසෝධ චරිතය ආසින් අපි අන්න හොඳ පැත්ත, ආදර්ශ පැත්ත තේරුම් ගත්තා. අර චබ්බග්ගිය භික්ෂූන්, දේවදත්ත ආදීන් ගැන හිතලා බලනකොට භද්දාලි ආදීන් ඔන්න ඊළඟට නරක පැත්ත. ඒක තුලින් අපි තේරුම් ගන්න ඕන මේකයි අපේ මාර්ගය, මේ මාර්ගය අපි යන්න ඕනේ. එතකොට මේ වටිනා පොයේ දවසේ මේ පින්වත් පිරිස තම තමන්ගේ යම්කිසි සීල මට්ටමකින් එතනත් ඒ කෙරෙන්නේ තමන්ගේ වැරදි හරි ගස්සා ගැනීමයි කාය වචනය පිළිබඳව වැරදි හරි ගස්සා ගැනීම ඊළඟට බණ භාවනාක වලින් අපේ සිත එකඟ කරගෙන ලෝකයේ යථා තත්ත්වය ජීවිතයේ යථා තත්ත්වය පිළිබඳ අවබෝධයක් අපි මේ ලබන්න උත්සාහ කරනවා මේ හැම එකකින් තුලින්ම අපේ බහුතර ජනයාට අර කියාපු ඇත්ත වශයෙන්ම අපි ලෝකයාට බුදු පියාණන් වහන්සේත් බහුජන හිතාය බහුජන සුඛාය කිව්වා වගේ ලෝකයාට අපේ ධර්ම ශක්තියින් අපේ චරිත ශක්තියින් ලෝකයාට පිටක් මෙන්න මේ අද දේශනා කළ ධර්ම දේශනාවත් උපකාරවත් වේවා. එතකොට මේ ධර්ම දේශනාව ඇසීම තුලින් ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන යම් කිසි අර ධර්ම ශක්තියින් මේ පින්වත් පිරිස ඇති කරගත්තා නම් ඒක යම් කිසි අවස්ථාවක නිවන් අරමුණු කරනකොට ඒකත් මේ පින්නතුන්ට උපකාර වෙන්න පුළුවන්. එතකොට මෙතෙක් ධර්ම ශ්‍රවණ වශයෙන් මේ පින්නතුන් රැස් කරගත්තු පුණ්‍ය සම්භාරයත් අපි ධර්ම දේශනා වශයෙන් රැස් කරගත්තු පුණ්‍ය සම්භාරයත් මේ ශාසන ආරක්ෂක දෙවි දේවතාවුන් ඇතුළු අවීචියේ සිට අකනිටා දක්වා වූ අපේ ඥාතිනුත් ඇතුළු යම් තාක් මේ බඳු කුසල් අනුමෝදන් වෙන්න කැමති අය සිටිනවා නම් ඒ හැම දෙනෙක්ම අනුමෝදන් වෙත්වා අනුමෝදන් වී තමන්ගේ ප්‍රාර්ථනීය බෝධියකින් හැකිතාක් ඉක්මනින් මේ සියලු සසු දුකින් අත් මිදලා උතුම් අමා මහ නිවනින් සැනසෙත්වා ඒ වගේම අපටත් මේ ලබාගත්තු ධර්ම ශක්තිය පිහිට කරගෙන තම තමන්ගේ බණ භාවනා සාර්ථක කරගෙන කල්යාණ මිත්‍ර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 පින්වතුන් දැන් සවන්දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.